ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ දවසේදී සමාධිය පිළිබඳවයි අපව දැනුවත් කළේ. ඒ පිළිබඳව තවදුරටත් විග්‍රහ කරමින් මේ දේශනාව සිද්ධ කරන්නට සුපුරුදු ලෙසින්ම ධර්ම සභාවට වැඩමවා වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු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 විතක්ක ਵਿਚාරාණං උපසමාජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාජිදං පීති සුඛං තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි තාම ක්‍රමානුකූලව ප්‍රවේශමින් අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට ඕනේ. ඒ සඳහා අපේ මනසින් ඒ උතුම් ධර්මයට අනුව සිතුවිලි නැగిලා එන විදිහට ධර්මානුකූල සිතුවිලි අපේ මානසිකාරයෙන් හැම නිමේෂයකම එන විදිහට අපේ මනස සකස් කරගන්න ඕනේ. සකස් කරගන්න තුරු අපි ඉන්නේ බොහොම අපහසුවෙන්. එහෙම සකස් කරගන්න තුරු අපි ඉන්නේ පීඩාවෙන්. ඊටාම දැවිලි, තැවිලි සහිතව. සකස් කරගත්තට පස්සේ එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. පහසු ජීවිතයක් තියෙනවා. ඉතින් ඒක හින්දා අපි හැම වෙලෙම අපේ අදහසක් තියෙන්න ඕන. අපේ අදහස තියෙන්නේ අපි ජීවිතේ පහසුවෙන් ජීවත් වෙන්න. නේද? එතකොට පහසුවෙන් ජීවත් වෙන්න සූදානම් වෙන මට අවශ්‍ය කරන ධර්මතාවය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ. ඉතින් ඒ අනුව ඊටාම ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. ඒ සඳහා අපි සාමාන්‍ය ජීවිතයේ සන්තෝෂයෙන් ඉන්න සහ ලෞකික අරමුණක් උනත් පාදානෝවි ඉස්සරහට අරගෙන යන්නේ වැඩක් කරන්න ඍජුව ඉන්න මේ ලැබිච්ච ජීවිතේ හරියට වාහනයක් තියෙන කෙනෙකුට පින්නත් නේ කැමති වෙලාවක ගමනක් යන්න පුළුවන් නේද? ඒතර මිනිස්සු සාමාන්‍යයෙන් තමන් ලැබිච්ච ලාභයක් විදිහට සලකනවා. මිනිස්සෙක් අනිත් මිනිස්සයා තව කෙනෙකුට වාහනයක් තියෙනවා නම් වාහනයක් තියන අය ගැන සාමාන්‍ය වාහනයක් නැති අය හිතනවා අපිට වාහනයක් තිබ්බොත් හොඳයි. තියෙන වාහනේ සුඛෝභෝගී නම් තවත් හොඳයි කියලා. නේද? එතෙන් අන්න ඒ වගේ ඒ තමයි තමන්ට අවශ්‍ය වෙලාවට ගමන බිමනක් යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ තමන්ට අවශ්‍ය විදිහේ වැඩ කරගන්න, අවශ්‍ය විදිහට ජීවත් වෙන්න, සන්තෝෂයෙන් ඉන්න, අනිත් අය මත රඳාපවන්න ඉන්න කුලියට ගත්ත වාහන වගේ නෙවෙයි. නේද? බස් එකකින් එහෙම වැඩක් නැහැ. මොකද ඒක අනිත් අයත් නගිනවා. කරදරයි. නේද? මට ඕන හැටියට ඉන්න බෑ. තමන්ගෙන් පෞද්ගලික වාහනයක් තියෙන්න ඕනේ. ඒ වගේ මේ තමන්ට අනුන් මත රඳා නොපවතින සතුටකින් ජීවත් වෙන්න. පුළුවන්කමක් උදා කරගත්තොත් ඒක මහා ලාභයක්. නේද? අනිත් එක තමන්ට අවශ්‍ය අවශ්‍ය පැත්තට හරවගෙන අවශ්‍ය වැඩි කරගන්න තමන්ගේ කියලා තියෙන හිත පුළුවන්කමක් නැත්තම් මේ ජීවිතේ හුඟා කට්ටිය මේ ගෙවන ජීවිතේ නිකන් ඉන්නේ කිසිවක් කරගත නොහැකි පිරිසක් විදිහට ඉන්නේ. ඒ ඒ මානසික ශක්තිය ගොඩාක් ඕනේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න. කිසිම තැනක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව වාසය කරන්න මානසික ශක්තිය අවශ්‍යතාවයක් තියෙනවා. ඒක දවස ගානේ වර්ධනය කරගන්න ඕනේ. අනිත් අය මත රඳාපවතින්නේ නැති. ඉතින් අපි ඊයේ දවසේ සාකච්ඡා කරේ සමාධිය ගැන. මම මේ කියන්න හදන්නේ මම දන්නේ කොච්චර දුරට තේරෙයිද කියලා. මේ වෙනකොට කියන්න හදන්නේ සමාධිය තියෙන වටිනාකම ගැනයි. වැඩක් කරන්න නම් ඒ වැඩ ඒ වැඩේ කෙරේ වැඩක් අඛණ්ඩව කරන්න නම් කෙටි කාලයකින් කරන්න නම් ඒ වැඩේ ගැන ඒකාග්‍ර අරමුණකින් ඒ පැත්තට යන්න පුළුවන්කම තියෙනවා. මේ වැඩේ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කරගෙන යන්න ඕනේ. ඒකට බාධා කරන්නේ අපේ හිත. මම ඊයේත් මතක් කරා ඊයේ අපි ධර්ම දේශනාව අවසන් කරේ එතනින්. අපේ හිතයි මේකට බාධා කරන්නේ ඕනම වැඩකට අධ්‍යාපනය ලබන ළමයෙකුට ව්‍යාපාරයක් කරන කෙනෙකුට වෙනත් කුමන හෝ යහපත් අරමුණකට සූදානම් වෙන කෙනෙකුට විශේෂයෙන් ලෝකෝත්තර පැත්තට භාවනාවකට ලෑස්ති වෙන කෙනෙකුට වැඩියෙන්ම බාධා කරන්නේ ඒ අරමුණ තියෙද්දි වෙන අරමුණ වලට හිත යෑම වෙන අරමුණු ක්‍රියාත්මක කරන්න පටන් ගැනීම ව්‍යාපාර කරන කෙනෙකුට වෙන වෙන අරමුණු බොහෝ ආපුවාම ඒ තමන්ගේ වැඩේ සම්පූර්ණයෙන් වෙනත් පැත්තකට යනවා ඒක අරමුණකින් වැඩක් කරන්න බැරි වෙනවා ඒ වෙන අරමුණු වලට යනවා කියලා කියන්නේ කාමච්ඡන්ද බහුලකම ඊළඟට තරහ ගැටීම් අරමුණුත් එක්ක එන්නේ නේවත් එක ගැටෙන්න පටන් ගත්තාම යන්න බෑ ගැටීම් අඩු කරගත යුතු තියෙනවා ඊළඟට හිතේ ඇකිලෙන ස්වභාවය ඇලෙන්නෙත් නෑ කාමච්ඡන්ද ආදියත් නෑ ගැටෙන්නෙත් නෑ නමුත් හිත විසින්ම ඇකිලිලා ඉන්න තීන මිද්ද ස්වභාවය චිත්තචෛතසිකයන්ගේ තියෙන හැකිලිච්ච ගතිය ක්‍රියාත්මක නෑ හරියට පරවෙච්ච මලක් වගේ පිපිච්ච මලක් වගේ ප්‍රබෝධමත් නැහැ. වේගෙන් වැඩ කරන්න බැරි නිකන් ඇලි මෑලි ගතියෙන් යුක්තව කෙඳිරි ගාන නැගිටින කොටත් අම්මෝ කියන රිදෙන්නෙත් නෑ හැබැයි අම්මේ අම්මේ කී කී ඉන්න අපි ඔකට කියන්නේ මැටි ගුලියක් වගේ කියලා. මැටි ගුලිය කොහොමද බිම දැම්මොත් තක් ගාලා හිටිනවා. විය යුත්තේ රබර් බෝලයක් වගේ වෙන්න ඕනේ. ඉක්මනට වේගෙන් එද අපි දැකලා තියෙනවා කාර්යක්ෂම මිනිස්සු කොහොමද කියන්නේ සමහර අය ඉතා කාර්යක්ෂමව කටයුතු කරන හැටි. ඉතින් අර බැරි බැරි ගතියට වැටි වැටි ඉන්නේ නැති ස්වභාවයක් సంతాනගතව හැදෙන්න ඕනේ. ඉතින් ඊළඟට හිත නොසන්සුන් නොවි තියෙන්න ඕනේ. නොසන්සුන් හිතකින් මොකුත් කරන්න බෑ. හරියට අපි ඊයේ මතක් කරාමම හොලඟේ ලෙලදෙන කොඩියක් වගේ නම් නේද? ඒ කොඩියට ඕන හැටියට නෙවෙයි ඒක. ඒක කොඩියට ඉන්න බෑ. හොලන් තමයි තීරණය කරන්නේ ලෙලදෙන පැත්ත. ඒ වගේ අපේ හිත නොසන්සුන් නම් කිසිම දෙයක් ඉදිරියට කරන්න බෑ. පශ්චාත්තාප සහිත නම් ඊළඟට අරමුණු කෙරෙහි සැකය. මෙන්න මේ පහ ඕනම අරමුණකට බාධා කරන පහ. නිවන් දකින්න විශේෂයෙන් ලොකු බාධාවක් ඇති කරන මේ පහින්ද අපි ඉන්නේ හරි පීඩාවෙන් කියලා මතක් කරා. ඉතින් මේවා පුහුණු කරන්න ඕනේ කියලා මම කිව්වා. ඊයම් අන්තිමට සාකච්ඡා කරා. සක්මන් භාවනාව කරන්න කියලා. සක්මන් භාවනාව තුළින් මේ ශරීරය තුල හිත තියාගමු කියලා මම හිතනවා මේ වෙනකොට පුංචි අත්දැකීමක් හරි ගන්න ඇති කියලා. ඒ හින්දා අපි ඒ කතාගත කරගත්ත කාරණා මේක ප්‍රායෝගික වර්ධනයක් සඳහා කතා කරගත්ත මූලික කාරණා අතර තියෙන්නේ දවසේක හරියටම වෙලාවක් දාගන්න කිව්වා. දවසේ හරියටම වෙලාවක් දාගන්න. හැමදාම එකාකාරී නැත්නම් එකාකාරී වෙන දවස් හොයන්න පුළුවන්. සමහර අයට සතියන්තේ එකාකාරී සති හැම සතියන්තක් අන්තයක්ම එක වගේ සති දවස් ටික එක වගේ. එහෙනම් සතියන්තවල මම මේ දවස්වල මෙන්න මේ වෙලාවට භාවනා කරනවා. සතිය දවස්වල මේ විදිහට භාවනා කරනවා කියලා. සමහර අයට මාස එකාකාරී මාසේ මුල් සතියේ වැඩ සමහර කට්ටිය අනිත් සතියේ රෑ වැඩ නැත්නම් රෑ වැඩ කරන දවස් දවල් වැඩ කරන දවස් ඒ විදිහට තියෙනවා. ඒ ඒ Tamanට තියෙන එකාකාරී දවස් අරගෙන ඒ දවස්වල මෙන්න මේ වෙලාව මම මේ භාවනාව සඳහා යොමු කරනවා කියලා සිත එක කරගැනීමේ වැඩපිළිවෙලට අඩුම ගානේ කාට හරි නිවන් දකින්න අදහසක් නැත්නම් සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා කියලා වක්වත් අඩුම ගානේ එහෙම තමයි දරුවෙකුට ඇත්තටම කය පුහුණු කරන්න ඕනේ ක්‍රීඩාවක් කරන කෙනෙක් වගේ පාසල් යන ළමයෙක් ඉගෙන ගන්න ළමයෙකුට බලන්න විභාගයකට ගියාම පැය තුනක කාලයක් ඇතුළත එයා මුළු අවුරුද්දේම වැඩ කරපු සියලු දේ ඒ පැය තුනේදී පෙන්වන්න ඕනද නැද්ද? ඉතින් ඒක හරීම මේ ඒ වෙලාවේ තියෙන මානසික ඒකාග්‍රතාවය හරියම වටිනවා කෙනෙකුට Tamanට පුළුවන් දේ උපරිම වශයෙන් නේද? තමන් දැන හඳගත්තේ උපරිම වශයෙන් පෙන්වන්න. ඉතින් අධ්‍යාපනය කරන කෙනෙක් කියලා නෑ. වෙනත් ලෞකික අරමුණකට හරි මේ මානසික පුහුණුව අවශ්‍යයි. එතකොට මේ විදිහට අපි දවසේ එක වෙලාවක් යොදා ගන්නවා යොදාගෙන චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න මේ වෙනකන් අපි කියලා දීලා තියෙන කමඨහනකට යනවා. ආනාපාන සතිය හෝ සතර කමඨහන එකක් හෝ කුමන හෝ දන්න භාවනාවක් අපි මේ හරියටම වෙලාවක් වෙන් කරගන්න කිව්වා. හැබැයි ඒ වෙන් කරගත්ත වෙලාව විනාඩි 5ක් 10ක් ගිහිල්ලා අද බෑ වගේ, අද හරියන්නේ නැහැ වගේ, අදට මෙච්චරයි කියලා නැගිටින්න බෑ. ඒක තමයි නේද අපි තීරණයක් ගන්නවා. මේ තීරණය ගත්තේ කාමච්ඡන්දේ විසින්. හරිද? ඒ කියන්නේ දැන් භාවනා කරන්න ඉඳගත්තේ අද බෑ, අද මෙච්චරයි. ඔය තීරණය හැමදාම අපි ගන්නව නේද? අපිමනේ ගන්නෙ. මට දැන් බෑ. කවුරුවක්වත් කියන දැන් බෑ ආය බෑ. ඒ කියන්නේ තියෙන කුසලයේ එතනින් ඉවරයි. නැති කුසල් ඇති වෙන්නේ නෑ එහෙනම් නේද? මට විනාඩි 5යි නම් පුළුවන් ඊළඟ දවසේ 7ක් දක්වා වර්ධනය වෙන්නේ නැහැ. 7යි නම් පුළුවන් 10ක් දක්වා වර්ධනය වෙන්නේ නෑ. ඒකෙන්ද අපි විනාඩි ගාණක් 20කට වැඩි ගාණක් අදිෂ්ඨාන කරගෙන දවසකට මේ වෙලාවයි කරන්න කියලා ඉඳගත්තා නම් පැය භාගයක් දැන් අරමුණු කරගෙන ඉඳගත්ත කෙනාට අපි මුලදීම කතා වෙලා තියෙන්නේ නේද 40 ඒවා දෙකයි 10යි කියලා විනාඩි 90ක් 1440න් 90ක් කියලා දැන් අමතක වෙලා දන්නේ දවසකට කොච්චරද වෙලාව විනාඩි වලින් 1440ක් තියෙනවා 1350ක්ම ඔය අනිත් ඔක්කොම නාටකම් ටිකට තියාගෙන විනාඩි 90ක් වෙන් කරන්න බැයි නම් මෝඩයි හරිද නිකම් මෝඩයි නෙවෙයි හරියම මෝඩයි ඇයි මේ මෝඩකම කියලා අපි කතා කරා අපේ මුළු ජීවිතේම ගත කරන්නේ සන්තෝෂයෙන් ඉන්න. නේද? සතුටු වෙන්නනේ හැමදේම කරන්නේ. ඒතර සතුටු වෙන්න ඒවා හොයන්න තමයි මේ දවසම ගෙවන්නේ. නිදි නිදියගෙන නිින්ද ගිහිල්ලා ඉන්න කාලේ ආරෙන්න. හරිද? ඒ හැම වෙලේම සතුටු වෙන්න දේවල් නේද හොයන්නේ. එතකොට සතුටු වෙන්නේ කොහෙද? ඇහැ කන නාසය දිව ශරීරයේට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී ධම්ම කියන ඒවා ලබා දුන්නාම හිත සතුට වෙනවා. ඉතින් අපේ වැඩේම හිත සතුටු කරන්න එක එකව හොයන එක. හරිද? අපි භාවිතා කරන්නේ ඔය ක්‍රමේ නම් අපේ ගෙදරින් මම ඊ විස්තර කරා අපේ ගෙදර ඉන්න චූටි බලු පැටිය භාවිතා කරන්නේත් ඔය ක්‍රමෙමයි. නේද? එයාත් කැමති රූප, කැමති ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ආදරය ආදී පිටිපස්සේ වේගෙන් දුවනවද නැද්ද? මට වැඩි වේගෙන් දුවනවා. එයාට මම ප්‍රියයි නම් එයා ඉන්නේ මගේ ළඟ. හෙල්ලෙන්නෙම නැහැ. එළවණකම්ම ඉන්නවා. නේද? බලහත්කාරයෙන් හරි ඉන්නවා. ඉතින් එයාලත් සතුටට ඇලිලා ඉන්නේ විදිහට එයාලගේ හිතේ සතුට උපදවා ගන්න එයාලා මේ වැඩේ කරන්නේ. එහෙනම් මේ වැඩේ මම කරලා හරියනවද? නෑ ඊට එහා ගිය දෙයක් තියෙනවා මගේ මනසේ. මට මනසක් තියෙන කෙනෙක් උසස් මනසක් තියෙන කෙනෙක්. එහෙනම් මේ චිත්ත ඒකාග්‍රතාවයක් වර්ධනය කරපු ගමන් මම ඊයේ කිව්වා ඇති වෙන විවේකය ගැන. ඒ විවේකයෙන් හින්දා විශාල සතුටක් උපදිනවා. ඒක අපි ඊයේ කතා කරා. ආයෙ මම ගොඩක් විස්තර කරන්න යන්නේ නෑ. ඉතින් ඒකින්ද අපි මේ සඳහා උත්සාහ කරන්නේ නැත්තම් ලෝකයේ ඉන්න තිරිසන් සත්තුන්ට පවා දැනෙන ක්‍රම 6 තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම වලින් සතුට වෙන්න පුළුවන් කියලා. ඒවා ඊටාම විශාලයෙන් දුක් හදන දේවල් ඒ වුණාට ඒක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුව වෙනත් ඊටා පැහැදිලි, ඊටා වටින උසස් මනසක් පාවිච්චි කරලා උත්පාදනය කරගන්න පුළුවන්, උපදවා ගන්න පුළුවන් සතුටක් උපදවා ගන්න පුළුවන් ක්‍රමවේද තියෙද්දී අරමත්තෙම නම් නැහි නැහි නැහි නැහි ඉන්නේ අර අර ගොඩේම නම් ඉන්නේ. එහෙනම් මම මෝඩද නැද්ද? නේද? මම දන්නේ ඒක හිතෙන්නෙම නැත්තම්. ඒක හිතෙන්නෙම නැත්තම් මේ භාවනාවක් තුලින් නැත්තම් හිත ඇතුලෙන් සතුටක් උපදවාගෙන සතුටෙන් ජීවත් වෙන්න ඕනේ කියලා හිතෙන්නෙම නැත්තම් මගේ සාමාන්‍ය ප්‍රමාණයක නෙවෙයි ඉතින් හොඳ ප්‍රමාණයක මෝඩකමක් තිබේ. හරිද? එහෙම හිතලා ඇයි මට බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට ධර්මයේ තුල හැසිරෙන අයට ගෝචර වෙන ආහාර ගෝචර වෙන්නේ නැත්තේ ඇයි? හරකාට වටලප්පන් වාගේ නේද අපි කල්පනා කරලා අපේ ගෙදර ඉන්න හරකා හැමදාම පුන්නාකෝ කන්නේ. නේද එක දවසක් ලොකු වටලප්පන් කඩලා දෙන්න එක දුන්නා කියලා කොච්චර රස කෑමක් වුණත් එයාට ඒක කන්න බෑ වගේ සමහර අයට සමහර කෑම ගෝචර නැහැ. නේද? ඒ ඒ සත්තුන්ට ඒ ඒ කැම තමයි හරියන්නේ. එහෙනම් මටත් පහත් රසයද කියලා නිඳා කරගන්න ඕනේ හිතට. හරිද? හිතට බොහොම නිඳා කරගන්න ඕනේ. උසස් රසයන් මේ ලෝකේ තියෙනවා. උසස් සතුටවල් තියෙනවා. අකණ්ඩව රස විඳින්න පුළුවන් සැපයන් තියෙනවා. ඉතින් ඒවා තියෙද්දි මම ඒවා උපදවා ගන්නේ නැතුව මගේ තුලින් නේද මම මේ හැමතැනම දුවනවා කියලා ලැජ්ජාව උපදවා ගන්න ඕනේ. එහෙම උපදවාගෙන මොකද කරන්නේ? එහෙනම් දවසේ දාගත්ත වෙලාවේ භාවනා කරන වෙලාවේ දාගත්ත වෙලාව ඉවරනකම් එතනින් කොච්චර භාවනා කරන්න බැරිද නැගිටින්නේ නෑ කියන තීරණයට ගිය මම එන්ට කිව්වා. මම හිතන්නේ කරලා බලන්න ඇති. ඉන්න අපහසු නම් ඉඳගෙන මම කව උස පුටුවක හරි ඉඳගෙන මේ වැඩේ පටන් ගන්නට කියලා හිතයි එක තියාගන්න ඕනේ. කකුල් දෙක ශරීරයත් එක්ක සටන් කරන්න මුලදීම පටන් ගන්න ඕනේ. මේක නිදහස් වෙන්නයි භාවනා කරන්න අපි. නේද? මානසික නිදහස සඳහා එන පුටුවක් ටිකක් උසෙක් හරි මේ මං වගේ මේ මේ ඉන්න උසෙන් හරි කමන්නේ. දැන් හැබැයි කොන්ද කෙලින් තියෙන්න ඕන. කොන්ද කෙලින් තියාගෙන ආරම්භ කරන්න කිව්වා. ආරම්භ කරනකොටත් එහෙම ඈත බලන ඉරියව්ව බලාගෙන ඇස් දෙක අඩවන් කරගන්න මේ ඇස් මෙහෙම තද කරන්න එපා. කළු ඉංග්‍රීසිය දැන් මෙහෙම තියෙනවා සමහර අය මේක උස්සල බැලුවොත් එහෙම කළු ඉංග්‍රීසිය උඩ තියෙන්නේ. එහෙම කරන් ටිකක් වෙලා යනකොට විශේෂයක් වම වෙනවා. ඒකද එහෙම නෑ සාන්ත ඉරියව්වේ නිදහසේ සාන්ත ඉරියව්වෙන් ඊළඟට උඩුකය ඍජු ඉරියව්ව හදාගන්න විදිහත් අපි කියලා දීලා තියෙනවා. නමුත් මම ආයෙ මතක් කරනවා භාවනාවක් කරන කෙනා ඉස්සෙල්ලාම හොඳට ආරම්භයේදී තුට්ටක් උස මේ කොටයක් වගේ එකක් පාවිච්චි කරන්න අමාරු නම් බිම ඉඳගෙන මම කියන්නේ පුටුවකටම යන්න ඕනේ නැහැ. යන්න උනොත් යන්න අමාරු නම් සාමාන්‍යයෙන් අඟල් 5ක් 4ක් විතර තියෙන එක එකනට ඒක අවශ්‍ය විදිහට තියලා කකුල් දෙක බිම තියෙන විදිහට මේ හදාගත්තහම පහසුයි. එහෙම ඉන්න පුළුවන්. එහෙම හැබැයි මුලදී ඉස්සෙල්ලාම පටන් ගන්නකොට බිත්තියකට හේතු වෙන්න හරිද ඒ හේතු වෙන්නේ නිකන් මෙහෙම නෙවෙයි හොඳට හොඳට මෙහෙම හොඳට හොඳට පිටිපස්ස බිත්තියට හේතු කළා බිත්තිය දිගේ එහෙම දිගාරෙන්න හරිද දැන් ඉන්නේ අංශ කණුවට තියෙන බිත්තිය දැන් ඉන්නේ කොහමද කෙලින් නේද බෙල්ල හේතු කරන්නේ නැතුව බෙල්ල මෙහෙම ගත්තා දැන් කෙලින් ඉන්නවා කෙලින් දැන් ඉන්නේ මේ කොන්ද කෙලින් ඉරියව්වේ හරිද මේ ඉරියව්ව ජීවිතේ සාමාන්‍යයෙන් පුරුදු කරන්න ඕන ඉරියව්ව. හරි? අපි වාඩි වෙනකොට, පුටුවක වාඩි වෙනකොට, වැඩක් කරනකොට අන්න ඉරියව්ව හොඳට පුරුදු කරගන්න ඕන ඉරියව්වක්. එතකොට මෙහෙම කෙලින් ඉඳගෙන ඊට පස්සේ මොකද කරන්නේ? භාවනා කරගෙන යනවා. ටික දවසක් යනකොට මට කෙලින් ඉරියව්ව මොකද්ද කියලා තේරෙනවා. හරිද? නැත්නම් හුඟක් අය භාවනා කරනකොට හිතාගෙන ඉන්නේ මං කෙලින් ඉන්නේ කියලා. නමුත් බලන කෙනාට පේනවා එයා ඉන්නේ මෙහෙමයි කියලා. හරිද? මෙහෙම වක් ගැහිලා ඉන්නේ. හරිද? ඒක හොඳ නෑ නේද? ඒක කාලයක් යනකොට ඕනනම් වෛද්‍යවරුන්ගෙන් අහලා බලන්න කොඳුයට පේලියටත් හොඳ නේද? හොඳට ඍජු ඉරියව්වේ ඉන්න එකයි. ඒකවල මස් පිළි ඇදෙන්නේ නැහැ. සහ තෙරපෙන්නේ නැහැ රිදිලි එන්නේ නැහැ. හරිද? ඒතකොට මෙහෙම කෙලින් ඉන්න කෙනා මොකද කරන්නේ? දවස් දෙකක් එහෙම පුරුදු කරලා දැන් පිටින් අයින් වෙලා අඟල් භාගයක් විතර ඉස්සරහට යන චුට්ටක්. හරිද? දැන් මම දන්නවා මගේ ඉරියව්ව කෙලින් කියලා. හැබැයි භාවනා කරනකොට නැමුණොත් විත්තිය වදිනවා. ඉස්සෙල්ලාම ඉරියව්ව හදාගමු අපි. නේද? භාවනා කරනකොට මෙහෙම නැවෙනවා නම් දන්නේම නැතුව විත්තිය වදිනවා. එතකොට ආපහු කෙලින් වෙන්න. ඔහොමම ටික දසක් පුදුනාට පස්සේ. ඊට පස්සේ ඉඳ ගන්නකොට භාවනාවට ඉඳ ගන්නකොට දන්නවා ඉරියව්ව මොකද්ද කියලා. මගේ හිත දන්නවා කෙලින් ඉරියව්ව මොකද්ද කියලා. එතකොට ඒ විදිහට ඉරියව්ව හදාගන්න ඊළඟට නැගිටින්නේ නැහැ කියලා කිව්වා. නැගිටින්නේ නැතුව යම් විදිහකින් දරන්නම බැයි නම් කායික වේදනාව හෝ නැත්නම් තීන මිද්දේ හෝ නැත්නම් හිත විසිරෙනවා නම් මම කිව්වා නැගිටින්න නැගිටින්න කොහොමද සිහියේ සිහියෙන් මොන සිහියෙන්ද කායික දැනීම් පිළිබඳව සක්මන් භාවනාව කරන්න පෙර ආතුව මෙහෙම අත ගන්නවා නම් එතන තියෙන වතුර බෝතලයකට අත අරන් යන්නේ දැනි දැනි දැනි දැනි අරන් යන්නේ ඊළඟට වතුර බෝතලේ අල්ලනකොට කය කයේ දැනීම මොකද කය දැනෙන්නේ අපිට හිත කයත් එක්ක යෙදුනොත් විතරයි කය දැනෙන්නේ හිත කයත් එක්ක යෙදුනොත් විතරයි නැත්තම් කය දැනෙන්නේ නැහැ ඒක දන්නවන්නේ නේද දැන් මේ වෙලාවේ SP හෙලනවා දැනෙන්නේ නැහැ ඇයි දැනෙන්නේ නැත්තේ හිත තියෙන්නේ ඇසිපිය හෙලන තැන හිත නැති හින්දා නේද හුස්ම ගන්නවා දැනෙන්නේ නැහැ හිත යෙදුනොත් තමයි හුස්ම ගන්නවා දැනෙන්නේ හිත ඒකට අවධානය යොමු කරොත් මම ඇවිදිනවා සම්පූර්ණ කය දැනි දැනි. කය තුලම හිත යොමු කරගෙන හිමීන් ඇවිදින්න කියලා මම කිව්වා. හිතා හිමින් එහෙම කකුලක් උස්සනකොට මේ දෙක කකුල් දෙක නම් ඊයේත් මම මතක් කරා. දැන් මම ඇවිදින්න පටන් ගන්න කෙලින් හිටගෙන අත් දෙක පාත් කරගෙන ඔළුව පාත් කරගෙන පොඩ්ඩක් ඇස් දෙක අඩවන් කරගෙන ඇවිදින්න යන්නේ මගේ පාදක මෙහෙම තියෙනවා. දැන් මම මේ කකුල උස්සනකොට පොළවෙන් අයින් වෙනවා දැනෙනවා. අනිත් කකුලට බර දැනෙනවා. අරගෙන යනකොට මේ කකුලට හොඳට බර දැනෙනවා. අරයි යනවා කියලා මට දැනෙනවා. තියෙනකොට වැලි යනවා දැනෙනවා. ආපහු තියෙනකොට විදුඹ යනවා දැනෙනවා. එතකොට මේක ඉස්සෙනවා දැනෙනවා. අන්න ඒ දැනීම් ටික දැනි දැනි දැනි දැනි එක දිගට ඇවිද්දොත් හිත ඒ දැනීම් වල තියනවා නම් වෙනත් කල්පනාවලට යයිද කරලා බලන්න පාපැදියක් පදින්න පුරුදු කරනවා වගේ හරිම අමාරුයි ඉස්සලා අඩි දෙකක්වත් යන්න බෑ. එතකොටම හිතන්නේ මාව වැටුණා කියලා. හ්ම්. වෙන කොහේ හරි හිත ගියාම පාපදී පදින එක කියලා දන්නවනේ පාපදී පදින්න පුරුදු කරන එක කියලා දන්නවා තල්ලු කරගෙන ගිහලා යන්තම් මේක දිගේ නැගලා යන්න ගිය ගමන් දබින් ගාලා වැටෙන්න යනවා. ආය කකුල විම තියන්න ඕනේ. ආය උත්සාහ කරානේ. එහෙමනේ ඒක හරි ගියේ. නේද? එහෙනම් මේක හරියන්නේ නැති වෙන්න දෙයක් නැහැ. හිත නොයේකුත් තැන්වල ගියා. ගියාට පස්සේ ආපහු මේ කය තුලම හිත තියාගෙන යම් විදිහකින් ඕක එහාට මෙහාට හිමීන් සැරේ පුළුවන් තරම් හිමීන් පුරුදු කරනකොට වැඩිපුර දැනීම් වල ඉන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? එයා ආපහු වාඩි වෙලා භාවනා කරන්න තමන්ගේ අදිස්ථාන කරගත්ත කාලේ ඉවර වෙන තුරු ඉන්න ඕනේ. හරිද? ඉන්න ඕනේ. එතකොට තමයි අපි පුරුදු වෙන්නේ. පුළුවන් නම් ඊටත් වැඩි ටිකක් කළා ඉන්න. හ්ම්. හැම වෙලෙම අපි අඩු වෙන කරන්න යන්නේ. ඒ අඩුවෙන් කරා යන්න යන්නේ අපිට මේකේ වටිනාකම තේරෙන්නේ නැති හින්දා. හොඳයි. දැන් ඔය ටික තමයි මූලික වශයෙන් අපිට මේ භාවනාවක් පුරුදු කරන කෙනා තුල තිබිය යුතු ලක්ෂණ. ඊළඟට සමාධිය වර්ධනය කරගන්න නම් නිකම් බෑ. අපි පිරිසිදු කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. හරිද? හැම වෙලේම කායික වශයෙන් පිරිසිදු වෙන්න ඕනේ. හ්ම්. හොඳට නාලා කුණු වතුර වලා දරා ගොඩ එන්නේ නැතුව පිරිසිදු ඇඳුම් ඇඳලා ඒ විදිහට වටේ පිටේ පිරිසිදු කරගන්නත් ඕනේ. හරිද? ඒකද කරන්න තියෙන ඊළඟ වැඩේ තමයි නිවස පිරිසුදු කරන්න ඕනේ. දැන් ඉතින් මම සමාධිය වර්ධනය කරන්න සූදානම් වෙන කෙනෙක්. හරිද මේ කෙනෙක් විදිහට මගේ ගෙදර ක්‍රමානුකූල කරගන්න හරි හැමදේම පිළිවෙලට තියෙන්න ඕනේ. උපරිම උත්සාහ කරන්න ඒකට හැම දෙයක්කටම තියන්න තැනක් තියෙනවා. තිබ්බම ඕන තැනක මම දන්නවා මේ දේ තිබ්බ මේ දේ මෙතනින් තිබ්බ මෙතනින් තිබ්බා කියලා ගන්න අමුතුවෙන් හොයන්න ඕනේ නැහැ. ඒ විදිහට අඩුම ගානේ gedara බැයි නම් තමන් ඉන්න කාමරේ හරි ඉතා පිරිසිදුර තියාගන්න ඕනේ. ක්‍රමානුකූල වෙන්න ඕනේ හැම දෙයක්ම. එතකොට හිතත් හරි ක්‍රමානුකූලයි. හරිද? හිතත් හරි ක්‍රමානුකූලයි. ඒවා ලොකු හේතුවක් වෙනවා. ඊළඟට ශරීරය ඉතා පිරිසිදුර තියෙන්න ඕනේ. එහෙම භාවනා කරන තැනක් පිරිසිදුවට සකස් කරගන්න ඕනේ gedara විශේෂ තැනක් හදාගන්න. මේ එහෙම උනන්දුවක් තියෙන්න ඕන පුළුවන් නම් තමන්ගේ මේ දැන් කාලේ හදනවනේ මිදුල් එහෙම නේද? ටික වියදම් කරලා හදනවනේ. ඉතින් ඒ හදනකොට සක්මන් මළුවක් හදාගන්න උත්සාහ කරන්න. සක්මන් මළුවක් භාවනා ආසනයක්. ඒක ලැජ්ජා වෙන්න ඕන දෙයක් නෙවෙයි. බෞද්ධ නිවසක තිබිය යුතු අංගයක් ඒක. නේද? ඒක පැත්තකින් තියෙනවා ක්‍රීඩා කරන තැනක්. නැත්නම් ක්‍රීඩා කරන කියන්නේ ව්‍යායාම කරන තැනක් තියෙනවා සාමාන්‍යයෙන් ගිහි තැන ගිහි අයගේ ජීවිතේ ව්‍යායාම කරන තැනක්. ඒක තමයි දුවන්න තැනක්. නැත්නම් මැෂින් එකක් තියාගෙන දුවන්න තියාගෙන ඉන්නවා. කවුරු හරි ආවත් කියන මේ තමයි මගේ ශරීරය හදන තැන. මේ තමයි මගේ ශරීරය නිරෝගී කරන තැන. හරිද? ඒතර ගෙදර මේ මොකද්ද? මේ තමයි මගේ මනස නිරෝගී කරන තැන. නේද? ආ එහෙම එකක් ඕනද? ඇයි ඔහේ හිතුවේ ශරීරයක් විතරයි තියෙන්නේ කියලාද? නෑ මනසකුත් තියෙනවා ඒකත් නිරෝගී කරන්න ඕන. ඉතින් මේ විදිහට ආදර්ශ සම්පන්නව ඒවා සකස් කරගන්න ඊළඟට මේ විදිහට මේ කටයුතු ටික පිරිසිදුව සකස් කරගත්ත ගත්තාම බුද්ධ වන්දනාව දවසකට එක සැරයක් කරන් දැන් ඒවා මතක් කරලා තියෙනවා ඒකත් එක්ක භාවනා කරන තැන ගොඩක් පිරිසිදු කරගන්න ඒකත් එක්ක අපිට මේ ලොකු අදහසක් ඇති කරගන්න පුළුවන් වෙයි භාවනා කරන තැන හොඳට පිරිසිදු කරගන්න එතකොට අපිට මේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙනවා පුළුවන් වෙන්න මූලිකව වටේ පරිසරය ඔන්නෝම හැදෙන්න ඕනේ මැසි මදුරුවන්ගෙන් සත්තුන්ගෙන් බාධා වෙන ඒවා අයින් කරලා අඩු කරලා ඇත්තටම මේ දවසකට එක සැරයක් මේ වැඩේ කරන්න තැනක් හරියට තැනක් හදාගන්න ඕනේ. එතකොට ඊළඟට දැන් අපි මෙහෙම කතා කරපුවාම දැන් අපේ හිත නිබන්ධව භාවනා රමතාවයකින් තබා ගන්න ඕනේ. හරිද? සමා ඒකට සමාධිය පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි හැම වෙලෙම ඉන්නේ මේ මේක මතක තියාගන්න අපි හැම වෙලෙම ඉන්නේ කායික පීඩා එනකොට මානසික පීඩා එනකොට ඒවා වෙනස් කර ගැනීමේ ලොකු උත්සාහයකින් ඉන්නේ. මේ කය හරියට අපිට එක දිගට ඉඳ දෙන්නේ නැහැ. මාත් මේ නලියනවා, මේ අතොත් නලියනවා. එහාට මෙහාට මොකද මේ නලියන්නේ? මේ කය ඉඳ දෙන්නේ නැහැ. අපිට මොන සැපතනක අපේ මේ කය තිබ්බත් ඒ කය විසින් දුකටපත් කරනවා. ඒකෙන්ද අපි ලොකු අපහසුතාවයන් වලට පත් වෙලා ඉන්නේ මුළු මේ ජීවිතේ ඉන්නවා කියන්නේ මේ හම්බෙච්ච ලෝකේ අපි කොහොම හරි ඇද ඇද වෙවි හැරි හැරි සැපෙන් ඉන්න උත්සාහයක් ගන්නවා. ඉතින් ඒ වගේම තමයි කාමචන්ද ව්‍යාපාද තීන මිද්දාදී ඊයේ මම කතා කරා ණයට ණයක් ගත්ත කෙනෙක් වගේ කියලා. ඒවත් මොකද කරන්නේ ලොකු පීඩිත තත්වයකට අපිව පත් කරනවා. හැම වෙලෙම පෙන්වන්න ඕන අස්වන්න ඕන ඇලෙනේත් එක්ක ඒවත් එක්ක ඇලියලි ඉන්න ඕන ගැටනේවායින් ගැටනේවා අයින් කරන්න ඕන හිත ගැටනේවා නේද අපි හැම වෙලෙම අපි මේ ඉන්න ලෝකේ අවට මං කැමති දේවල් මේ පැත්තට දාගෙන අකමැති දේවල් අයින් කිරීමේ නිබල උත්සාහයක ඉන්නවා නේද හැම වෙලෙම මම මං අකමැති සිද්ධි අකමැති දේවල් අහකට දාමින් ඒවා ඒවා සකස් කරන හදන මං කැමති විදිහට පවත්වා ගැනීමේ ලොකු උත්සාහයක ඉන්නවා ඉතින් ඒවා හින්දා හිත හරීම පීඩිත වෙන්නේ මොකද අකමැති දේවල් අයින් කරලා ඉවර කරගන්න බෑ නේද කවදාකවත් ඉවර කරන්න බෑ අකමැති දේවල් අයින් කරලා බාහිර ලෝකේ ඒවා වෙනස් වෙන දේවල් හින්දා ඉතින් හරිම අපහසු ජීවිතයක් ගත කරමින් ඉන්න අපිට මේ කායික පීඩා මානසික පීඩා කියන දෙකෙන්ම අයින් වෙලා ඉන්න පුළුවන් අවස්ථාවක් තමයි සමාධියෙන් ඇති වෙන්නේ. හරි. චිත්ත සමාධියෙන් ඇති වෙන්නේ මේ වගේ අවස්ථාවක්. ඒ ඒක හින්දා තමයි ඒ ඇති වෙන විවේකයත් එක්ක කයට සහ සිතට මොකද මේක මේ බලන්න මේ යමක් මං කියන මෙන්න මෙහෙම දැන් අපි ඉස්සෙල්ලා කතා කරා දැන් මේ වෙලාව ගන්න මේ වෙලාවේ හුස්ම දැනෙනවද? මං කියනකම් දැනුන්නේ නැහැ. ඒ මොකද හිත තියෙන ධර්ම දේශනාවෙන් හින්දා. නේද? එහෙනම් කය දැනෙන්නේ අවධානය යොමු වුණොත් කියලා අපි ඉස්සෙල්ලා කතා වුණානේ. මම යම් භාවනා අරමුණක ටික ටික ටික ටික ටික ටික ටික ටික යම් චේතනාවක් යම් යම් භාවනා අරමුණක් අරගෙන ඒ අරමුණේම හිත තියාගෙන ඉන්නවා. අරමුණේ හිත තියාගන්න පුරුදු කරනකොට මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඒ අරමුණේ හිත තියාගන්න පුළුවන් වාර වැඩි වෙනවද නැද්ද? නේද අපි පුහුණු කරනකොට ඒ ඒ සිතුවිල්ල පහළ වෙන ඒ සිතුවිල්ල ඇති වෙන වාර වැඩි වෙනවා. ඒ වාර වැඩි වෙද්දිම යම් කිසි කෙනෙක් අපි උදාහරණයක් විදිහට ගමු මේ ලෝවේහි සියලු සත්වයන් කෙරෙහි මිත්‍රත්ව හැඟීමක්. හරි ඒ කියන්නේ මිතුරු හැඟීමක්. ඒක එක දිගට තියාගෙන ඉන්නවා යම් කිසි කෙනෙක් මේ වෙනස් වෙන්න දෙන්නේ නැතුව එතකොට ආය වෙනස් වෙනකොට ආයේ අරමුණට ගන්නවා ආය වෙනස් වෙනකොට ආයේ අරමුණට ගන්නවා ආය වෙනස් වෙනකොට ආයේ අරමුණට ගන්නවා එහෙම එහෙම දිගට දිගට දිගින් දිගට දිගින් දිගට මේක ඒ අරමුණේම තියාගෙන තියාගෙන තියාගෙන හිටියොත් ඒ අරමුණ නැවත නැවත නැවත නැවත නැවත නැවත ඇති වෙන වාර ගන්න වැඩි වෙනවද නැද්ද වැඩි වෙනවා ඒ වැඩි වෙද්දි තව තව කරත් තවත් වැඩි වෙනවා අන්තිමට පැයකට පැයක් ඉන්නකොට විනාඩි අපි හිතමු විනාඩියකට හතට වාරයක් මේ හැඟීම එනවා භාවනාවේදී. ආයෙ කැඩෙනවා ආයෙ එනවා. තව පුරුදු කරොත් විනාඩියකට 10 15 වාරයක් එනවා. 20 30 වාරයක් එනවා. ඔහොම තව තව තව තව තව තව මේක මේක මේක මේක පුරුදු කරොත් මොනවා වෙයිද? ඒ හැඟීමේ විතරක් හිත නවතිනවා. හරිද? ඒ හැඟීමේ විතරක් හිත නවතිනවා වෙන කිසිදු හැඟීමක් එන්නේ නැතුව ඒ හැඟීමේම නවත්වාගෙන ඉන්න පුළුවන්. හිත ඒකෙම නවත්වාගෙන ඉන්න පුළුවන්. හරිද? ඒ අරමුණේම ඒ අරමුණේම නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත හිත නංගපුවා. හරිද? බලන්න මේ වගේ වෙලාව. මේ වගේ වෙලාවක මේ හිත තීන මිද්ද කියන අර ඇකිලිච්ච එපා වෙච්ච ගතිය තියනවාද? නැහැ. ප්‍රබෝධමත් ගතිය තියෙන්නේ. ඒ වගේ වෙලාවක් අරන් බලන්න කාමච්ඡන්ද තියනවද? නැහනේ. නේද? අර අරමුණ විතරම තියෙන්නේ. නේද? එතකොට ව්‍යාපාද තියනවද? නැහැ. තීන මිද්ද උද්දච්ච කුච්ච. ඒ කියන්නේ නොසන්සුන් වීම, පසුතැවිලි වීම මොකවත් නැහැ. අරමුණ කෙරෙහි සැක තියනවද? නැහැ. ඔය නිවර්ණ ධර්මයන් පහම නැහැ. කය දැනෙන්න පුළුවන්ද? කය දැනෙන්නේ නැහැ. හරිද? කය දැනෙන්නේ නැහැ කියන්නේ මහා සැපයක්ද නැද්ද? දන්නවද? ඇයි අපි ලෑලි පුටුවක ඉඳගන්නේ නැතුව කුෂන් පුටුවක ඉඳගන්නේ? ලෑලි පුටුව දැනෙනවා වැඩි නේද? ගැස්සෙන වාහනයක යන්නේ නැතුව ගැස්සෙන්නේ නැති වාහනයක යන්නත් යන්නේ ඇයි? දැනෙනවා වැඩි. නේද? රූප වාහිනී බල බලද්දී නැගිටලා channel එක මාරු කරගන්න නැතුව රිමෝට් එකක් හොයාගන්නේ ඇයි? කැරකෙන පුටුවක් ඇයි? නේද? දැනෙන්නේ නැතුව කැරකෙන්න. නේද? නැගිටලා <laughs> නැගිටලා අර ගන්න අමාරුයි කියන දැන එහෙනම් දැනෙන්නේ නැත්නම් හරීම සැපයි. මොකද මේ දැනෙනකොට තියෙන දුක් හින්දා. එහෙනම් දැනෙන එක සම්පූර්ණයෙන්ම දැනෙන්නේ නැතුව ඉන්න. නේද? ලොකු සැපයක් තියෙනවා. ඉතින් අන්න ඒ සැපය අත්විඳින්න පුළුවන්කම තියෙනවා. මේ ජීවිතේ කයෙන් දෙන කරදරේ සම්පූර්ණයෙන් ඉවර වෙනවා දාට ඒ වෙලාවට. එක විස්කම්බන ප්‍රහාණයක්. ඒ වෙලාවට ඒක තුල ඉන්නතුරු කයෙන් ඇතිවන වේදනා වලින් අත මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්ක කාමච්ඡන්ද ආදී හින්දා මේ අපේ හිත හැම වෙලේම මම ඊයේත් මතක් කරා අපි ගහෙන් බැස කුකුල්lu වගේ කියලා හැම වෙලේම හොයනවා මොන හරි දකින්න හොයනවා අහන්න හොයනවා විඳින්න හොයනවා මේ වගේ හොයන එකමයි අපේ වැඩේ එතකොට මේ හොය හොය ඉන්නකොට හම්බෙන්නේ නැහැ සමහර වෙලාවට. හම්බුණත් හිතට අමාරුයි මේක රැක ගන්න ඕනේ. හම්බුනේ නැත්නම් කොහොමවත් හිතට අමාරුයි. එහෙම කිසි විවේකයක් නැතුව ඉන්න මට හෙවිල්ල නවතිනවා. උවමනාවක් නැහැ හොයන්න. ලෝකයේ ඔහේ තිබ්බදෙන් ලෝකයේ ගැන අවධානයක් නැහැ මට. මන් සුවදායක ඊටාම සාන්ත ඔහේ එක දැන කියනයි සාන්ත භාවයක් තියෙන නැත්නම් හැම වෙලේම වෙන වෙන අර දේ දකිත්වා මේ දේ පෙනෙත්වා කියලා හරිද මේ වගේ හැම වෙලේම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ නේද දරුවා ඉන්නේ කොයි වෙලාවෙද ආදරය කරන අය දකින්නේ කොයි වෙලාවෙද මේ හැම වෙලේම ඉන්නේ මොනවා හරිද ග්‍රහණය කිරීමේ ගතියකින් ඒකෙන් සම්පූර්ණයෙන් අයින් වෙච්ච අවස්ථාවක් මේ දැන් ලොකු විවේකයක් අපේ හිතට තියෙනවා ඒක නිකන් මම කොහොමද ඒක කියන්නේ මම මෙහෙම කියන්නම් මේ හොඳට බඩ පිටිච්ච වෙලාවක බත් පිඟානක් දැක්කට ප්‍රශ්නයක් නැහැ නේද? ඒ වෙලාවට ඒක තිබ්බ කියලා ඕන වෙන්නේ නැහැ නේද? හොඳට බඩ පිරලා තියෙන වෙලාවක බත් පිළිබඳ තෘප්තිමත් භාවයක් තියෙනවා. ඒ වගේ දැන් මෙතන ලෝකයෙන් තෘප්තිමත් වෙලා ඉන්නවා වගේ කියන්නේ අවශ්‍යතාවයක් නැහැ. හරිද? අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒකෙන් දා ඔන්න ඔය විවේකයෙන් දා මොකද වෙන්නේ? අපේ සිත ඇතුලේ මහා ප්‍රීතියක් උපදිනවා. හරිද? ඒ නිදහසින් දා ඒ නිදහස භුක්ති විඳින කෙනාට ලොකු ප්‍රීතියක් උපදිනවා. අන්න ඒ ප්‍රීතිය සාමාන්‍ය ලෝකයේ තියෙන වස්තු හින්දා ලැබෙන ප්‍රීතියට වැඩිය ගොඩාක්ම වැඩි අන්න ඒක දැනගත්තාම අපිට ඒ ප්‍රීතිය උපදවා ගන්න බාහිර ලෝකේ තියෙන දේවල් ඕන වෙන්නේ ඒ ප්‍රීතිය උපදවාගත්ත කෙනෙකුට හිත හරීම ප්‍රබාස්වරයි එතකොට එයාට තියෙනවා මම ඊයේ කියන්න උත්සාහ කරා එයාට තියෙනවා පින්නත් මේ කෙලින් ඉන්න එයාට තියෙනවා යම් කිසි ආකාරයක තමන්ගේ හිත ගැන දැනීම නිකන් පිපිච්ච මලක් වගේ මේ තමන්ගේ ජීවිතය ගැන තියෙනවා ඍජු ගතියක් ඒ ඒ ලැබපු ඒකාග්‍රතාවය තමන්ට ආභරණයක් වගේ හරිද ඒ හිතින් ඇතිවෙච්ච ඒකාග්‍රතාවය හරිද ආභරණයක් වගේ කියන්නේ ඇයි ඕනම වැඩක් කරද්දී නැත්නම් අපි හිතමු අනවශ්‍ය දෙයකට හිත යද්දී අපේ අනවශ්‍ය තමන්ට හානි වෙන තමන්ගේ ජීවිතය විනාශ කරන්න හේතු වෙන තමන්ගේ අරමුණු කාදමන නේද අරමුණු විනාශ කරලා දාන පශ්චත්තාප ඇති කරන ඒකු පීඩිත වෙන්න හේතු වෙන බොහෝ බාහිර අරමුණු එන්න එනවා මගේ පැත්තට නේද ජීවිතයේදී එහෙමනේ නේද සමහරට රූපවාහිනිය එනවා මං යන අරමුණ ඔස්සේ මට එක දිගට යන්න ඒ වෙලාවට මට හයියක් තියෙන්න ඕනද නැද්ද? නේද? ඒක ආරම්මණය කිදිරියට යන මට ලොකු හයියක් තියෙන්න ඕනේ. අන්න ඒ හයිය එන්න ඒ හයිය හම්බෙනවා ඔන්න ඒ විදිහට හිත පුහුණු කරපු කෙනෙකුට. හරිද? ඒ කියන්නේ හරියට නිකන් මම ඊයේත් මතක් කරා අපි මේ උඩු අපි සමහරලාට මොනවා හරි දෙයකින් අපිට අපිට යමක් කරගන්න බැරුණොත් අපි දත්මිටි කාලා වීරියක් ගන්නව නේද? සමහර අය කියන මං අහලා තියෙනවා සමහර අයට හ්ම් කියනවා මේ ළමයාගේ හිත හයියයි. නේද? හ්ම් ඒ අම්මගේ හිත හයිය අම්මා කෙනෙක්. හ්ම් එයාට හොඳට පුළුවන් ඕන දෙයක් කරන්න කියලා. අන්න ඒ වගේ Tamanට ලොකු හයියක් තියෙනවා දැන්. ඒ කියන්නේ මේ සිත එහෙ මෙහෙ අරගෙන යන්නේ නැති ශවිශක්තියෙන් යුක්තව Tamanට අවශ්‍ය කරන ඉලක්කය කරා යන්න හරිද? ඒයි පැහැදිලිවම කාමචන්ද අඩුයි, ව්‍යාපාද අඩුයි, තීන මිද්ද ඇති වෙන ස්වභාවය අඩුයි, නේද? උද්දච්ච කුච්ච අඩුයි, විචිකිච්ඡා අඩුයි. එතකොට හරියට නේද ඕන වෙලාවක අර Tamanට අනවශ්‍ය දේවල් එනකොට හිත කෙලින් කරගෙන ඉදිරියට යන්න අවශ්‍ය කරන ශක්තිය තියෙනවා. ඒ විතරක් නෙවෙයි Taman ජීවිතේ ගන්න අරමුණු වල දැඩි ලෝභ දේශ මොහ අඩු හින්දා ජීවිතේ ප්‍රශ්න එද්දි ජීවිතේ ප්‍රශ්නෙද්දි හුඟක් කට්ටිය වරද්ද ගන්නවා ජීවිතේ. එක ශණයක ගන්න තීරණ වැරදුනොත් ඔක්කොම ඉවරයි. ඒ වගේ වෙලාවක අනවශ්‍ය තීරණ, දැඩි තීරණ සහ අපේ ඇත්තටම හිතන් බලන්න අපිට ඉවස ගන්න බැරි වෙච්ච හින්දා සමහර අයගේ සමහර වචන ඉදිරියේ පොඩ්ඩක් ඉවස ගන්න බැරි වෙච්ච හින්දා කොච්චරවත් නොකිය යුතු දේවල් කියවිලා තියෙනවද? නේද පොඩ්ඩක් ඒ ෂණයෙන් කියවෙච්ච ගමන් මම මොකද කියන්නේ මට මටම හිතෙන්නේ මොකද්ද අපරාධ මම මේක කිව්වේ අපරාධ මම මේක කිව්වේ කියලා මටම හිතෙනවා ඒ ඒ ඒ මොකද ඒ අර ව්‍යාපාද හමුවේ විශේෂයෙන් කාමචන්ද හමුවේ නොකල යුතු දේවල් කියන නොකිය යුතු දේවල් කියවෙන තත්ත්වයක් වෙන ඒ එකකටවත් ඒ ඒ ඒ හැම ජීවිතේ වෙන හැම අවස්ථාවකටම निराවුල්ව මූණ දෙන්න මට මේකේ ලොකු හයියක් තියෙනවා. ඉතින් අත්හදා බලන්න. හ්ම් අත්හදා බලන්න ලොකු අදිෂ්ඨාන ශක්තියක්, කිලින් ඉන්න ගතියක්. හරිද? හරියට යටිතල් උඩුතල් වලට තද කරගෙන ඇත්තටම මේ භාවනා කරන වෙලාවක එහෙම නොසැලී ඉඳලා පුරුදු පුහුණු කරන්න මම නොසැලී ඉන්නවා කියලා. ඉතින් ඒ ඒ නොසැලෙන ස්වභාවය තමන් අත්දැක්කොත් ඒ නොසැලෙන ස්වභාවය භාවිතා කරොත් තමන්ගේ අතුලාන්තේ කොයි හරි වෙලාවක මේ ලෝකේ වෙනදා හැම තැනටම යනකොට හිත මේ මං කියන ඒකාග්‍රතාවයේ අත්දකින්න කෙනාට පුදුමාකාර දැරීමේ ශක්තියක් පුදුමාකාර නොසැලෙන ගුණයක් ඒ තැනත් අතුර ඇති වෙනවා ඒක හරියට නිකන් අතහැරීමක් වගේ හරි ඒ කියන්නේ ලෝකෙම මගේ වටේ කැරකෙදි මට කෙලින් ඉන්න පුළුවන් ගතිය කිසිම දෙයකට හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් ගතිය. හරි. අන්න ඒක ඒ එහෙම හැඟීමක් මේ ඒකාග්‍රතාවයත් එක්ක අපිට හුරු වෙනවා. හරි. එන්න ඒ ළමයාට භාවනා පාඩම් කරන්න මේසෙ ඉඳ ගත්තොත් හරි තමන්ට එන බාධා හැම එයා කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අර රූප වාහිනිය තියෙද්දි මෙයාට මට ඕන නම් මම බලන එක බලන වෙලාවක් තියෙනවා මගේ. හරි මම වෙලාව දාගෙන තියෙන එකට. හරි. දාගෙන තියෙන ඒ වෙලාවේ බලන්නේ මොන જાති තිබ්බත් මම මෙහෙමයි. මම මගේ වැඩේ කරලා තමයි ඒ මගේ යහපත සඳහා අපි ඇත්තටම කියන්න බලන්න අපේ යහපත සඳහා අපේ අයහපත සඳහා වැඩියෙන්ම දායකත්වයේ ආවේ කාගෙන්ද? හැමෝම කියනවා මගේම කියලා. මගේ ආපස්සට ඇදීමේ බලවේගය වැඩිපුරම තිබුණේ මගේ තුලින්මයි. ජීවිතේ විනාශ කරගත්ත සමහර වෙලාවල් වල. ඒ සමහර ආසාවල් හින්දා, සමහර තරහින් හින්දා, හ්ම් කම්මැලිකම් හින්දා. එතකොට ඒ හැම එකකින්ම අයින් වෙලා මේ ඍජු පෞරුෂත්වය සමාධියෙන් ඇති වෙන ඍජු පෞරුෂත්වය Tamanට බාහිර අයට පවා ප්‍රදර්ශනය වෙන ලොකු ප්‍රබලත්වයක් උදා වෙන දෙයක් වෙනවා ප්‍රීතියෙන් ජීවත් වෙන කෙනෙක් ආඩම්බරයෙන් ඉන්න පුළුවන් වෙන කාගවත් මත රඳාපවතින්න ඕනේ නැති හින්දා ඒකයි මේ කියන්නේ මොකක් හරි භාවනා අරමුණක අපි වෙනකොට භාවනා අරමුණු කීපයක් කතා කරා එහෙම අරමුණක මේක පුහුණු කරන්න කියලා තමයි මම මේ කියන්නේ. ඔය කියන කියපු ක්‍රමවේද භාවිත කරන දවසකට එක වතාවක්වත් අඩුම ගන්න. බුදුහාමුදුරුවෝ අනුමත කරේලා තියෙන තුන් වතාවක් කරන්න කියලා. නමුත් එහෙම බැරි අය පුළුවන් අය තුන් වතාවක් එකට දාගන්න ඕනේ. නිවෙස් වල ඉන්න අම්මලා විශේෂයෙන්ම අම්මලා තාත්තලා විශ්‍රාම සුවයෙන් ඉන්න අය ඉන්නවා. ඒකට ඇත්තටම දවසක තුන් වතාවක් මේක කරන්න පුළුවන්. නිකාන් එහෙට මෙහෙට ඒ කාය නාස්ති කරන ගතියක් තියෙනවා. හරියට වැඩ ඒකයි වැඩේ වෙලා තියෙන්නේ. මොනවද දාගත්ත වැඩ ටික තියෙන්නේ. නේද? වත්ත ගැන කල්පනා කරන් තියෙනවා. මිදුර ගැන කල්පනා කරන් තියෙනවා. මුණුපුරව ගැන කල්පනා කරන් තියෙනවා. ඉතින් ඒවා අතරේ වුමනාව තියෙනවා නම් දවසකට තුන් වතාවක් මේ වැඩේ කරන්න බැරි නැහැ. ඇත්තටම ගෙදර කීප දෙනෙක් ඉන්නවනම් ඒ ගෙදරට මේක බෙදාගෙන කරන්න පුළුවන් Tamanට විවේකයක් නැත්තම් මේ වෙලාව මම විවේකයෙන් ඉන්නවා මේ වෙලාව මම විවේකයෙන් ඉන්නවා කියලා ඉතින් එහෙම තමයි එහෙම කරන්න ඕනේ නැත්තම් මේ අවස්ථාව ගන්න බැරුව යනවා හැමෝටම උවමනාව තියෙන්න ඕනේ නිවසක ඉන්න අයට අපි මේ සඳහා යම්කිසි වැඩ පිළිවෙලක් හදමු හ්ම් පුළුවන් පුළුවන් අය දෙන්න තුන් දෙනා සාකච්ඡා කරන්න ගෙදර දෙන්න තුන් දෙනෙක් ඉන්නවා නම් භාවනා කරන්න කැමති අය කොහොමද අපි ඒ ඒක තනියම කරනවට වැඩිය හරි වටිනවා එහෙම කරගන්න පුළුවන් නම් මම මේ උත්සාහ කරන්නේ ධර්ම කරුණු කියලා දෙන්න නෙවෙයි කොහොම හරි ප්‍රායෝගික පැත්තකට මේක නැඹුරු කරවන්න මේකට ආපස්සට අදින ගතිය තියෙන්නේ ඒකින්ද අපි ගෙදර දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවනම් මොකද කරන්න ඕන දෙන්න තුන් දෙනා එකතු වෙලා කැමැත්ත තියනවා නම් කතා කරගන්න ඕන මම මේ වෙලාවේ භාවනා කරන්නේ මම මේ වෙලාවේ භාවනා කරන්නේ කියලා එතකොට ඒ ආයත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා හරිද ඊළඟට ඒ කණ්ඩායම් අතර භාවනාව සඳහා බැඳීමක් ඇති කරගන්න. දැන් ওই තාක්ෂණික ක්‍රම තියෙනවා. මම දන්නේ එක වික්ෂු කණ්ඩායමක් ඉන්නවා. මේ වික්ෂුනාසල පොඩි ස්වාමීන් වහන්සේලා පිරිසක් ඒ පිරිස අතර තියෙනවා. හදාගෙන ඔය මොනවද ඒ තාක්ෂණය පාවිච්චි කරන හැටි බලන්න උවමනා අය උවමනා පැත්තට එක ඒ කියන්නේ දැන් තියෙන ඔය WhatsApp Vimo වගේ ඒ දේවල් ඒවායින් WhatsApp group එකක් හදාගෙන තියෙන මේ කට්ටිය. ඒ group එකේ ඉන්න කට්ටිය හැමදාම භාවනා කරලා භාවනා මම මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාවනකම් භාවනා කරා කියලා ඒකට ඒකට දානවා. හැමෝම දාන්න ඕන තමන් අද දවසේ මොනවද කරේ කියලා භාවනාව ගැන හිතන්න පොඩ්ඩක් නේද? ඒ සඳහා හදාගත්ත group එකක් මේක. තමන්ගේ අත්දැකීම දාන්න ඕනේ. එතකොට හැමෝම බැඳිලා ඉන්නවා දවසකට එක සැරයක් තමන් කරපු කාර්ය අනිත් සණ්ඩායමට කියන්න. ඉතින් මේ තාක්ෂණයත් එක්ක ඉස්සර වගේ නේ තාක්ෂණයත් එක්ක කැමති නම් ඒවා පාවිච්චි කරන්න පුළුවන් පහසු දේවල් වලට. නේද? ඉතින් ඒ වගේ අපි ගෙදර ඉන්න අය එකතු වෙලා සම්මුතියක් ඇති කරගන්න අපි මෙන්න මේක කරමු කියලා එතකොට තාත්තා අම්මගෙන් අහයි කොහොමද භාවනා කරාද අධිකාය භාගය කරාද අම්මා අම්මා තාත්තාගෙන් අහයි දරුවෝ දෙමාපියන්ගෙන් අහයි හරිද ඒ වගේ ඉන්නවා නම් ඒක ලාභයක්. අනිත් අයගේ වීරිය Tamanට ගන්න පුළුවන්. මොකද සමාධිය ගැන කතා කරන වෙලාවේ තියෙන සමාධිය ඇති කරගන්න තියෙන ප්‍රායෝගික ක්‍රමවේද අතර තියෙන එක එක ප්‍රායෝගික තව දෙයක් තමයි සමාහිත පුද්ගල සේවනතා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සමාධිය ඇති මිනිසුන්ව ආශ්‍රය කරන්න කියලා. හරි එයාලගේ ආශ්‍රයත් එක්ක අපිට වෙනසක් දැනෙනවා. සමාධිය ඇති කරගත්ත කෙනා චිත්ත සමාධියක් ඇති කෙනා අනිත් කෙනාට සමාධිය ගැන නිබඳව කියනවා. ඔහොම ඉන්න එපා ඔය ගැස් ගැස් ඉන්න එපා. ඒක දැනෙන හින්දායි එහෙම කියන්නේ. ඒ කියන්නේ මේ අර නොසන්සුන් ස්වභාවය කෙනෙක්ගේ දැනෙනවා හොඳට සමාධිගත පුද්ගලයා එක්ක ජීවත් වෙනකොට මෙයා යම් සමාධියක් අත්විඳින කෙනෙක් කියලා දැනීමක් අනිත් අයට තේරීමක් තියෙනවා. මොකද එයා හරිම ක්‍රමානුකූලයි. හරිම සංවිධානාත්මකයි. පිළිවෙලයි හරිද? නිවැරදි තීරණ ගන්න කෙනෙක්. ඒ හරි ලස්සන ඇයි ඇයි එහෙම මං කියන්නේ? ඇයි එහෙම කෙනෙක් කියලා කියන්නේ? හැම දෙයකම මුල් වෙන්නේ සිත. සිත කෙලින්නම් අනිත් පැත්තට කොහොම කෙලින්. හරිද? මෙයා සිත සංවිධානාත්මක සිත සකසුරුම් කරගත්ත කෙනෙක්. එයා ඒකට පුහුණු වීමක් ලැබලා පුහුණු කරලා පුහුණු කරලා ඒ තත්ත්වයට ආවා. එහෙනම් එයාගේ වැඩ ටික කොහොමත් කෙනෙක්. හරි. ඒකද ඒක හොඳට දැනෙනවා කතා බහ කරද්දී පවා දැනෙනවා. එයා යම් කිසි ස්ථාවරයක ඉන්න කෙනෙක්. අන්න එහෙම වචනයක් අපි හොඳයි මම මේ බැලුවේ වචනයක් නැතු හිතියේ මං. හරි. යම් ස්ථාවරයක් තියෙනවා හැම වෙලෙම හැම මොහොතකම එයා යම් කිසි ස්ථාවරයක ඉන්න කෙනෙක්. ඉතින් ඒකින්ද අන්න ඒ වගේ සංවිධානාත්මක ජීවිතයකට අපිට අපි සූදානම් වෙන්නේ ඒ වගේ අය ආශ්‍රය කරන්න ඊළඟට එහෙම නැති අයව බැහැර කරන්න කියලා තියෙනවා ධර්මයේ අසමාහිත පුද්ගල පරිවර්ජනතාව කියලා. හරි අමාරුයි එහෙම නැත්නම් එයාලා හැම වෙලේම කලබලයි. හැම වෙලේම ඒ ඒ අයින් කරනවා කියලා කියන්නේ මේ එන්නපමන් ඉන්න පැත්තට කියලා එහෙම එහෙම එකක් නෙවෙයි. අපේ මනසින් නේද අපි යාළුවත් එක්ක ඒ වගේ පිරිස් දැඩිව තමන්ගේ ගෙදර ඉන්න අය අපිට අයින් කරන්න බෑ. එහෙනම් ශරීරයත් අයින් කරන්න වෙනවනේ. නේද? තමන්ගේ ගෙදර ඉන්න අය, තමන්ගේ පවුලේ ඉන්න අය මේ ධර්මය අවබෝධ කරගන්න කට්ටිය ඒ අය ගැන උපේක්ෂාව ඇති කරගන්න ඕන. තමන්ට කරදරකාරී පරිසරයක් ගෙදර හැදිලා තියෙනවා නම් ඒ ගෙදර හැදිලා තියෙන එක ගැන අපි උපේක්ෂාවම හදාගන්න ඕනේ නැත්නම් සමාධියට බොහොම බාධා වෙනවා. කොහොමද හදාගන්නේ? මම උසමදි කියලා දත් මිටිකාවට හරියනවද? මම උස වැඩි කියලා දත් මිටිකාවට හරියනවද? මං කළුයි කියලා හරි මං සුදුයි හරි කියලා දත් මිටි කනවද අපි? නෑ මොනවා කරන්නද ඉඳ වෙනවා. ඇයි මගේම වැරද්ද මගේ මන්ට කර්මානුරූපව හම්බෙලා තියෙන ස්වභාවය මේ. අන්න ඒ වගේ තමයි. Taman ලගින තැන නේද මට මේ ලෝකෙ මෙච්චර කෝටි 700ක් වෙනගෙද්දි මට හම්බුනේ මේ දෙන්න තුන් දෙනානේ අපේ. ඈ මොනවා කරන්නද? කරන්න දෙයක් නෑ. ඒකට හොඳ නැත්තම් මම කියන්නේ. හොඳයි නම් ලොකු වාසනාවක්. හරි. එහෙම සමහරලාට හොඳම නැති අය හම්බ වෙනවා අපිට. ඉතින් ඒ වෙලාවේ මම කොහොමද ඒ ගැන හිතන්නේ? මගේ කර්මානුරූපව දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මේක කාගේවත් වැරද්ද නෙවෙයි මගේම මගේම වැරද්ද මම සංසාරේ කරපු පාපී දේවල් දැන් මං හානියවම කරගන්න ඕනේ හරිද හානියවම කරගන්න ඕනේ ඉතින් ඒ ඒ ඇතුළට ගන්න gati අඩු කරගන්න ඕනේ ගැටෙන්නේ නැතුව ඉන්න ඕනේ ඉඳා සුවසේ තමන්ට අවශ්‍ය කරන තත්ත්වයට මානසිකත්වය සකස් කරගන්න තුරු ඒ දේවල්ත් එක්ක ගැටෙන්නේ නැතුව ප්‍රවේශමෙන් කරනවා. ඉතින් අසමාහිත පුද්ගල සේවනතාව කියලා කියන්නේ ඒකයි. අසමාහිත පුද්ගල පරිවර්ජනතාව කියන්නේ එහෙමයි. සමාහිත පුද්ගල සේවනතාව. මේවා තමයි මූලික කරුණු අපි මුලින්ම දැනගන්න ඕනේ. ඒ වගේම තමයි හැම වෙලෙම මේ ධ්‍යාන ආදිය ගැන, සමාධිය ගැන, එහි තියෙන වටිනාකම් ගැන හැම වෙලෙම හිතන්න පුරුදු වෙන්න ඕනේ. හරිද? දැන් මම කියන්නේ ප්‍රීතියක් ගැන නේද? මම මොකටද යාචකෙක් වගේ ජීවත් වෙන්නේ? ජීවත් වෙලා සතුටු කරන්නේ මට පුළුවන් නේ අතුලාන්ත ප්‍රීතියක් ඇති කරගෙන කටයුතු කරන්න පුළුවන් නේද කියලා අතුලාන්ත ප්‍රීතියකින් අර මම දැන් කිව්වනේ ගොඩක් දේවල් කිව්වේ ඒකට නේද ගොඩක් දේවල් කිව්වේ නේද ස්ථාවරයක් තියෙන කෙනෙක් කිව්වා අන්න අයමත රඳාපවතින්නේ නැහැ කිව්වා සංවිධානාත්මක කෙනෙක් බවට පත් වෙනවා කිව්වා භාවනාවත් එක්ක තමන්ගේ භාවනාව වර්ධනය වෙනකොට මේ දැන් අසනීපයක් වුණත් අපි ගත්තොත් එහෙම නේද සමහර අයට දරා ගන්න අමාරුයි එහෙම නැහැ හරිද? අර දැන් පොඩි දෙයක් වෙනකොට ඒකමත්ෙම හිත හිත හිත හිත හිත හිත කටයුතු කරපුවාම ඒක එන්නෙන් එන්නෙන් තිබ්බටත් වැඩි අමාරුද නැද්ද? පොඩ්ඩක් හිතන්න මම මේ කියන දේ අපේ ඇඟේ අමාරුකම් මොනවා හරි තියෙනවා. ඉතින් මම ඕක ගැන හිත හිත අමාරුවෙන් ඉන්නවා. හරි? ඉතිකක් මොකක් හරි මොකක් හරි තියෙනවා. මං කැමැතිම යාළුවෝ ටිකක් ගෙදර ආවොත් ඒ වෙලාවේ හුඟක් වෙලාවට අමාරුකම් මතක් වෙන්නේ ආයසය ගියහට පස්සේ. නේද? හ්ම් මං කියන්නේ උණක් වගේ හැදලා තියෙන වෙලාවක නෙවෙයි. සාමාන්‍ය අද ඇඟ රිදෙනවා හරි අමාරුයි වගේ නිකන් එහාට මෙහාට වෙ ඉන්න වෙලාවක මං කැමැතිම යාළුවෝ ටිකක් අපේ ගෙදර ආවොත් මං උඩින් උඩින් යන්නේ ඊට පස්සේ නේද මොනවා වෙනවද දන්නේ නැහැ. අන්තිමට ගියාට පස්සේ තමයි අර අමාරු මතක් වෙන්නේ. එහෙනම් මගේ හිත ප්‍රීති ප්‍රමෝදයටපත් වෙලා තියෙනවා නම් ඒකාග්‍රතාවයකින් උද වැඩිලා තියෙනවා නම් තෙද ගැන්විලා තියෙනවා නම් ඇත්තටම ශාරීරික අපහසුතාවයක් ආවත් ඒක ඒ තරම් දැනෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. ඒකින්ද ලෙඩත් අඩුයි, ප්‍රෙෂර් එක නම් කොහොමත් අඩු වෙනවා අනිවාර්යයෙන්ම. දැන් ඊළඟට ශරීරයේ තියෙන සීනි වගේ හැම දෙයකටම ලොකු බලපෑමක් නේද මේ මානසික තත්ත්වය? මානසික වියුල් බව. ඒකද මානසික ඒකාග්‍රතාවයත් එක්ක තමන්ගේ ලොකු ලොකු වෙනසක් ජීවිතේ. එතන ඒවා ගැන නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. මේවායින් ලැබෙන ලාභ කියලා ඒ වගේ තමයි තදින් හිතට ගන්න ඕනේ තදින් හිතට ගන්න ඕනේ මම මේක කරනවාමයි මම සමාධිය වර්ධනය කරනවා මම චිත්ත ඒකාග්‍රතාවය හදා ගන්නවාමයි මම ඒක තුළ ඉන්නවා හැම නිමේෂයකම ඒ පැත්තට නැඹුරු වෙච්ච හිතක් ඇති කරගන්න මෙනෙහි කරන්න ඕනේ ඒකේ ලාභ ඒකේ ලාභ මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒකට වෙලාවක් වෙනම දාගෙන තියාගන්න හ්ම් දැන් අපි දාගෙන තියාගෙන ඉන්නේ එහෙම එකක් ඉතින් මතකයිනේ නේද මෙච්චර කෙටි දවසකින් දිනපොත අමතක වෙන්න දෙයක් නැහැ මොකද්ද පළවෙනි දේ අරමුණ මෙනෙහි කිරීම එහෙනම් මම ධ්‍යාන මට්ටමකටපත් වෙනවා මම සමාධිය වර්ධනය කරගන්නවා කියන අරමුණ ඇති කරගත්ත කටියට මේ වෙනකොටත් ওই වගේ අත්දැකීමකට ටික ටික එන්න බැරිකමක් වෙන්න විදිහක් නැහැ ඒකින්ද මේ ජීවිතේ ලස්සන ජීවිතයක් කරගන්න සංවිධානාත්මක ජීවිතයක් කරගන්න ඕනම අරමුණකට යන්න අවශ්‍ය වෙන්නේ හිත සිත ශක්තිමත් කෙනෙක් බවට පත් වෙන්න නොසැලී ඉන්න සුවදායක වාසය කරන කායික මානසික සුවයෙන් යුක්තව ඉන්න බාහිර ලෝකයට හොල්ලන්න බැරි කෙනෙක් බවට පත් වෙලා සුවදායකව ජීවත් වෙන්න පුළුවන් මේ ලෝකේ දුක් විඳින්න එපා නේද නුවණ තියෙන මිනිස්සු තමන්ගේ තුලින් ධර්මය උපදවාගෙන මේ ජීවිතේ රස විඳින්න ජීවත් වෙනවා හරිද නුවණ තියෙන අය නුවණ නැති අය මේ ලෝකයේ තියෙන දුක් ඇති වෙන වස්තු වලින් බොහෝ පීඩා ඇති වෙන වස්තු වලින් හරියට කටු තියෙන මල් වගේ නේද? කටු තියෙන මල් වගේ තියෙන දේවල් වලින් ඒ ඒ මල් හින්දා කටු යන ගන්නවා වගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන්නේ ඇනෙන જાතිය. ඊටාම යන්තම් දැනෙන පුංචි සැපයක් තියෙනවා. ඒ සැපේ නිසාවෙන් මහා පීඩාකාරී තත්ත්වයන් උදා වෙන දේවල් මත්තෙම නැහි නැහි නැහි නැහි තුවාල කරගෙන ඉන්නවා. හරි නුවන් තියෙන මිනිස්සු ඒ දේවල් බැහැර කරලා සෝදායක තත්වයක් ඇති කරගෙන අතුලාන්ත ප්‍රීතිය උපදවාගෙන සුවසේ මේ ලෝක ඉපදිච්ච ලෝකේ මට මනසක් හම්බුණා. ඒ මනසෙන් මම ලෝකයේ රස විඳිමින්. හරි ලෝක රසය වින්දනය කරමින් සුවසේ රහසෙන් වාසය කරන සතුටෙන්. හරිද? ඉතින් ඒකින්ද මගේ ජීවිතේ කොයි පැත්තටද හරව ගන්න ඕනේ කියලා තීරණයක් ගන්න හැමදාම මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් ගැනම හිත හිත ඉඳලා අන්තිමට මැරලා යන්න ගියාම මොකක් කරගන්න හම් වෙන්නේ නැහැ. වගේ යහපත් තත්වයකට මමපත් වෙනවා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාවට කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.